ධර්මාභෝධය පිණිසත් සුජීවත්ව සිටින මෑණියන් වහන්සේ ඇතුළු සියලු දෙනාට ආශිර්වාද කිරීම මිය පරලෝකීය පියාණන් සහ සහෝදරයන් නමින් මිය පරලෝකීය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම සසුන සුරකින්න නිවන් මඟ වඩන බෝසත්වරු ඇතුළු ශාසන දයා ඇති සියලු දෙනාට පාරමිතා සම්පාදනය කර ගැනීම පිණිසත් සම්බුද්ධ ශාසනය චිර කාලයක් පවතිවා කියන මෛත්‍රී සහගත හැඟීමත් පෙරදරි කොටගෙනයි අද දවසෙත් මේ ධර්මදේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. මේ ධර්මදේශනා මාලාවෙහි අදට નિયમિત මාතෘකාව වෙන්නේ නෛෂ්කාම්‍ය පාරමිතාව පිළිබඳ එහි ප්‍රථම ධර්ම දේශනාව අපි පෙර දිනෙහි සිද්ධ කරන්නට යෙදුනා. අද දවසේ මේ නෛෂ්කාම්‍ය පාරමිතාව පිළිබඳ දෙවන ධර්ම දේශනාවයි සිදු කෙරෙන්නේ. ඒ සඳහා අපි මාතෘකා කරන්නට යෙදුනේ නෛෂ්කාම්‍ය පාරමිතාව සම්මා සම්බුදුරු හිම නැත්තම් මහබෝසත්වරුන්ගේ නෛෂ්කාම්‍ය පාරමිතාව පැහැදිලි කරමින් චර්යා පිටක අටකතාවෙහි දැක්වෙන දේශනා පාඨය කරුණූපාය කෝසල්ල පරිග්ගහිතෝ ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවේහි නික්කමන චිත්තුප්පාදෝ නෙක්කම්ම පාරමිතා. එතකොට මේ පාඨයෙන් අදහස් කරන්නේ කරුණාව සහ උපාය කෞසල්‍යෙන් යුක්තව. එතකොට කරුණාව විශේෂයෙන් මහා කරුණාවක් හැටියට සියලු සත්වයන් කෙරෙහිම ඒ මොහොතේ ඒ වගේම සසර ගමන නිමා කරන අවස්ථාවෙත් ඒ සත්වයින්ට පැමිණෙන දුක් දුරු කර කිරීමේ හොලුල් කරුණාවකින් යුක්තව පාරමිතා ධර්ම සම්පූර්ණ කරන්නේ මහ බෝසත්වරු. කොට අවශේෂ බෝසත්වරු තම තමන්ගේ ප්‍රමාණයට කරුණාව අවදි කරගෙන විශේෂයෙන් සියලු දෙනාටම ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්තව උපාය කෞශල්‍ය පරිහරණය කිරීම අවශ්‍ය වෙනවා මහබෝසත්වරුන්ට තමන් සම්බන්ධව වගේම අන් අය සම්බන්ධවත් ඒ වගේම අවශේෂ බෝසත්වරුන්ට තම තමන්ගේ මනසෙහි අදාළ ගුණය දියුණු කරගන්නට පවතින බාධක දුරු කරමින් සාධක ගොඩනගාගෙන අවස්ථාවෝචිතව ක්‍රියාත්මක වීමේ උපාය කෞශල්‍ය පාරමිතා පුරන සියලු දෙනාටම එකසේ වැදගත් වෙනවා. ඒතර කරුණාව සහ උපාය කෞශල්‍යයෙන් යුක්තව ආදීනව දස්සන පුබ්බංගමෝ කාම භවේහි නික්කමන චිත්තුප්පාදෝ නෙක්කම්ම පාරමී. එතකොට නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවයි කියන්නේ මේ කියන කරුණාව සහ උපාය කෞශල්‍ය ඇතිව ඒතනත්තා මෙන්න මේ මනෝභාවය පුහුණු කළ යුතුයි. කොමක්ද? කාමයෙන් සහ භවයන්ගෙන් නික්මීමේ අදහස. ඒතර කාම කියලා කියන්නේ චක්කුසෝත ඝාන જીවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අපි විඳින්නට කැමති වෙන අරමුණු හඳුන්වනවා කාම කියලා. එතකොට මේ කාමයන් පවත්වන්න විඳින්න ඒකරාශී කරගන්න තමයි පොදුවේ පතඥන සත්වයාගේ කැමැත්ත තියෙන්නේ. එතකොට මෙතන කියන්නේ කාමයන්ගෙන් නික්මීමේ අදහස. ඊළඟට භවෙන් නික්මීමේ අදහස. දැන් කාමයේ පිළිබඳව කැමැත්ත ඕනෑකම ඇති වෙනකොටම ඒ කාම ආස්වාදේ ලැබමින් ඉන්ද්‍රිය පිනවමින් බොහෝ කාලයක් පවතින්න කැමැත්තක් ඇති වෙනවා. ඒකට තමයි භව තණ්හා කියලා කියන්නේ. එතකොට කාම තණ්හාව සමග එකට බැඳී පවතිනවා භව තණ්හාව. එතකොට සාමාන්‍ය ලෝකයා ඉන්ද්‍රිය පිනවමින් කාමයන් ඇසුරු කරමින් බොහෝ කලක් පවතින්නට තමයි රුචිකත්වයේ තියෙන්නේ. ඒතර මේ කාමයන් નિසරුයි කියලා දැනගත්තු තැනත්තා කාමයන්ගේ ආදීනවය මනවින් දැනගත්තු තැනත්තා සංසාර පැවැත්මෙහි තියෙන නපුර, එහි තියෙන බියජනකකම දැනගත්තු තැනත්තා මේ ලබාගත්තු පංචස්කන්ධය සූපත්ව පැවැත්වීම පමණක් නෙමෙයි මේ පංචස්කන්ධයක් ලැබීමම පැවැත්වීමම දුක් සහිතයි මෙතනින් මිදුනොත් තමයි සැබෑ සුවය ඇති වෙන්නේ කියන බව නුවණින් තේරුම් අරගෙන කාමයන්ගෙන් සහ භවයන්ගෙන් නික්මීම සඳහා සිත පුහුණු කරනවා. ඉතින් ඒක කරන්න පුළුවන් වෙන්නේ ආදීනව දස්සන පුබ්බංගම. මේ කාමයන්ගේ සහ භවයේහි ආදීනවේ දක්නා කෙනෙකුට පමණයි. එතකොට මේ සම්බන්ධව දීර්ඝ වශයෙන් අපි පැහැදිලි කළා පළමු ධර්ම දේශනාවේදී වස්තුකාම ක්ලේශකාම කියන මේ අංශ දෙක පිළිබඳවත් වස්තුකාමයේ දුරු කිරීම යම් තරමකට පහසු වුණත් ක්ලේශකාමයන්ගෙන් සිත මුදවා ගැනීමේ තියෙන දුෂ්කරතාවය පිළිබඳ. එතකොට මේ කියන වස්තුකාම ක්ලේශකාම කියන අංශ දෙකෙන්ම කාමයන් දුරු කිරීමටත් ඒ වගේම භවය ගත්තහම කාම භවය, රූප භවය, අරූප භවය කියලා භවයේ තුන් ආකාරයකින් දක්වනවා. කාම භව කියලා කියන්නේ ඉන්ද්‍රිය පිනවමින් ඇසින් කනින් නාසයෙන් දිවෙන් කයෙන් සිතෙන් කියන ෂඩේන්ද්‍රයන්ගෙන් අරමුණු ගනිමින් ඉන්ද්‍රිය පිනවමින් ඒවාට ඇලුම් කරමින් පවතිනා වූ ආත්ම භව හඳුන්වනවා කාම භවය කියලා. එතකොට කාම භව 11ක් දැක්වෙනවා. ඒ තමයි සතර අපායයි, දිව්‍ය ලෝක 6යි, මනුෂ්‍ය ලෝකයයි. සතර අපාය කියන්නේ දුක් සහිත වුණාට ඒ කාම භවයන්. ඇයිද? ඒවයිහි පංචස්කන්ධය ඇතුව ඉපදිලා ඒ සෑම සත්වයක්ම Tamanගේ ඉන්ද්‍රිය පිනවමින් කැමති දේවල් ලබමින් ජීවත් වීමේ ප්‍රයත්නයක යෙදෙනවා. එතකොට ඒ Taman කැමති විදිහට ජීවත් වෙන්න ඉඩ ලැබෙනවද නැද්ද කියන එක කුසල කුසල කර්ම සහ ඒ භවයේ ස්වභාවයත් එක්ක තීරණය වෙනවා. නමුත් ඒ උපදින සෑම සත්වයක්ම ඉන්ද්‍රිය පිනවමින් ආස්වාදයක් ලබමින් සැපයෙන් සුවෙන් ජීවත් වෙන්න කැමති. සුඛ සෝමනස්සයන්ට ප්‍රියයි. ඒතර සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කෝලානි. සුඛය කැමති වෙනවා දුක ප්‍රතික්ෂේප කරනවා. සතර අපායේ උපදින සත්වයන්ගෙත් ඒ මානසික තත්ත්වය තමයි තියෙන්නේ. නමුත් Taman අකමැත්තෙන් උනත් අකුසල කර්ම විපාකය නිසා දුක් පීඩා බහුලව අත්විඳින්නට සිද්ධ වෙනවා. එතකොට සතර අපාය කියන්නේ කාම භවයට අයිති ආත්ම භව හතරක්. ඒ වගේම දිව්‍ය ලෝක හය කියන්නේ ඒ කාම භවයන්හි සැප බහුලව ලබන ආත්ම භව හයක්. ඒවයි රූප සද්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. එහෙම නැත්නම් චක්කුසෝත ඝාන જીවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රයන්ගෙන් අර මුලින් කියන ලද අරමුණු ගනිමින් කම්සප විඳිමින් කායික වශයෙන් තෘප්තිමත්ව සුවපත්ව මානසික වශයෙන් සොම්නසින් යුක්තව සැපය කැමති සත්වයින් තමයි ඒ දිව්‍ය ලෝක හයෙහි උපදින්නේ. එතකොට පංචස්කන්ධයෙන්ම බාහිර ලෝකයේ අරමුණු කරමින් මනසින් ඒවා විඳින්මින් ජීවත් වෙන නිසා දිව්‍ය ලෝක 6 කාම භවය කියලා හඳුන්වනවා. ඊළඟට සැප දුක දෙකම මිශ්‍රව ලබන සුවිශේෂාත්ම භාවයක් තමයි මනුෂ්‍යාත්ම භාවය. එතකොට එතනත් කාම භවයක්. එතකොට සතර අපායයි, දිව්‍ය ලෝක 6යි 10යි, මනුස්ස ලෝකයයි 11යි මේ ටික තමයි කාම භව කියලා හඳුන්වන්නේ. ඊළඟට රූප භව කියලා කියන්නේ රූපාවචර ධානය උපදවාගෙන ලබන රූපී බ්‍රහ්මතල. අරූපාවචර බ්‍රහ්ම ලෝක කියලා හඳුන්වන්නේ අරූපාවචර ධානය උපදවාගෙන ලබන්නා වූ අරූපී භව. අරූපී බ්‍රහ්ම ආත්ම භාව. එතකොට මේ කියන කාම භව, රූප භව, අරූප භව කියන මේ ත්‍රිවිධාකාර භවයේහිම ඇති දෝෂය, ආදීනවය හරියට දකින්න පුළුවන් වෙන ප්‍රමාණයට තමයි ඒ ඒ භවයෙන් නික්මෙන්නට සිත සකස් කරගන්නට පුළුවන්. මේ කාමයන්ගේ තියෙන ආදීනව, ඒ වගේම මේ කාම ලෝකයේ තියෙන ආදීනව හරියට වැටහෙනකොට කාම ලෝකයෙන් නික්මිලා රූපාවචර ධානය උපදවාගෙන රූප ලෝකයකට පැමිණියොත් හොඳයි කියලා කල්පනා කරනවා. ඒ රූප ලෝකයේ තියෙන ආදීනවේ හරියට තේරුම් ගන්න පුළුවන් වුණොත් තමයි රූප ලෝකෙනුත් නිදහස් වෙලා අරූප ලෝකයට යන්න පුළුවන් නම් හොඳයි කියන අදහසක් ඇති එතකොට අරූප ලෝකයේ තුල වුණත් ස්කන්ධයන් පවතිනවා ඒ පවතිනා වූ ස්කන්ධයන්ගේ දෝෂය ආදීනවේ හරියට තේරුම් ගත්තාම කවර ආකාරයෙන්වත් භවය පැවැත්වීම සුවය පිණිස යහපත පිණිස පවතින්නේ නැහැ. එය දුක පිණිස ආදීනවයේ පිණිසම හේතු වෙනවා. ඒ නිසා මේ සියලුම භවයන් අතික්‍රමණය කරන්න. එහෙම නැත්නම් භවයේහි යලි නූපදින තත්වයට පැමිණීම තමයි ඒකාන්ත සැපය, ඒකාන්ත ශාන්තිය කියලා වටහා ගත්තු තැනැත්තා තමයි භවෙන් මිදෙන්නට උත්සාහවත් වෙන්නේ. මෙන්න මේ විදිහට කාමයන්ගේ ආදීනවේ දැකගෙන කාමයන්ගෙන් වෙන් වෙන්නටත් භවෙහි ආදීනවේ දැනගෙන භවෙන් වෙන් වෙන්නටත් යම් කෙනෙක් සිත් පහල කරනවද අන්න ඒ මානසික తත්වය තමයි ඒ මානසික ගුණය තමයි නෛෂ්කාම්‍ය පාරමිතාව හැටියට දක්වන්නේ. දැන් මේ පාරමිතා පුහුණු කරන්නේ කුමක් සඳහාද? නිර්වාණ අවබෝධය සඳහා නිර්වාණ අවබෝධය කියලා කියන්නේ කෙලස් ප්‍රහාණය කිරීම නැවත නොහට ගන්නා ආකාරයෙන් කෙලස් ධර්ම මතු නූපදින ආකාරයෙන් ප්‍රහාණය කිරීම සහ ස්කන්ධයන් නැවත නූපදින ආකාරයෙන් ප්‍රහාණය කිරීම. එතකොට නිවන දෙආකාරයි ක්ලේශ පරිණිරවාණය සහ ස්කන්ධ පරිණිරවාණය. එතකොට ක්ලේශ පරිණිරවාණයෙන් සමස්ත ක්ලේශයන්ගෙන් මිදෙනවා ස්කන්ධ පරිණිරවාණයෙන් සමස්ත භවයෙන් මිදෙනවා. අන්න ඒ විදිහට යම්කිසි කෙනෙකුට ක්ලේශයන්ගෙන් මිදෙන්නටත් භවයෙන් මිදෙන්නටත් අවශ්‍ය වෙන්නේ මේ නෛෂ්කාම්‍ය ගුණය මනසේ ප්‍රගුණ කිරීමයි. ඒ සඳහා පුහුණු වෙන වැඩපිළිවෙල තමයි නෛෂ්කාම්‍ය පාරමිතාව හැටියට දැක්වෙන්නේ. දැන් අපි සිහිපත් කළා කාමයන්ගෙන් සහ භවයෙන් මනස මුදවා ගන්නට නම් ඒතනත්තාට මේ කාමේහි ඇලෙන ගතිය, භවේහි ඇලෙන ගතිය දුරු කරන්නට සිද්ධ වෙනවා. ඒ කියන්නේ කාම තණ්හා, භව තණ්හා දුරු කරන්නට සිද්ධ වෙනවා. කාම තණ්හාව සහ භව තණ්හාව නිසා තමයි සත්වයා දිගින් දිගට සසර පවතින්නේ. ඒකට සසර පැවැත්ම නිමා කරන්නට කාම තණ්හා භව තණ්හා දුරු කළ යුතුයි. එතකොට කාමයේ පිළිබඳව පවතින තණ්හාව සම්පූර්ණයෙන් රඳා පවතින්නේ අවිද්‍යාව මත. භවය පිළිබඳව පවතින තණ්හාව සම්පූර්ණයෙන් රඳා පවතින්නේ අවිද්‍යාව මත. ඒතර කාමයන්ගේ පවතින ආස්වාදය දැක්කට ඒකේ ආදීනවේ පෙනෙන්නේ නැතිනම් ආදීනවේ කියලා කියන්නේ දුක්ඛ පක්ෂය. දුක ඇති කරන, පීඩාව ඇති කරන, ඒ වගේම ඒ ඉන්ද්‍රයන්ට දැනෙන ආකාරය තමයි දුක පීඩා පීඩාව ඇති කරන ආකාරය කියන්නේ. ප්‍රඥාවෙන් අවබෝධ වෙනකොට ඒ සියලුම සංස්කාරයන් පීඩාවක් ඇති කළත් නැතත් පීඩාවක් ඇති කළත් ඉන්ද්‍රයන්ට සුවයක් ඇති කළත් ඒ සංස්කාර ධර්මයන් සංකත විපරිණාම පීලන ਸੰతాප කියන ලක්ෂණයන්ගෙන් නිරන්තරයෙන් පෙළෙන නිසා සියලුම සංස්කාර ධර්මයන් නිස්සාර වූ තුච්ච වූ සංස්කාර ධර්ම පරම්පරාවක් හැටියට විදර්ශනා ප්‍රඥාවෙන් නුවණින් දකින්නට පුළුවන් වෙනකොට තමයි ඒ කාමයන්ගේ નિසරු බව හරියට මනසට ප්‍රත්‍යක්ෂ එතකොට මූලික වශයෙන් ආදීනව වැටහෙනවා කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රමාණයෙන් දුක වැටහෙනවා. ඊළඟට දුක පිරිසිඳ දකින්නවා. එහෙම නැත්නම් ආදීනවය පිරිසිඳ දකින්නවා කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ප්‍රමාණය අතික්‍රමණය කරලා විදර්ශනා ප්‍රඥාවෙන් එහෙම නැත්නම් ප්‍රඥා ඉන්ද්‍රියෙන් ප්‍රත්‍යක්ෂ කරන්නට පුළුවන් වෙනවා මේ සංස්කාර ධර්මයන්ගේ දුක්ඛ ස්වභාවය. ඒතර ඒ විදිහට ප්‍රඥා ඉන්ද්‍රිය අවදි කරලා ප්‍රඥාවෙන් දුක අවබෝධ කරන්නට විදර්ශනා ප්‍රඥාව දියුණු කිරීම තුළින් තමයි මේ කාමයන් පිළිබඳව තියෙන අවිද්‍යාව දුරු කරන්නට පුළුවන් ඒ අවිද්‍යාව දුරු නොවන තාක්කල් ඒ කියන්නේ මේ සංස්කාර ධර්මයන්ගේ දුක ආදීනවේ හරියට නොයටහෙන තාක්කල් මේ සංස්කාර ධර්මයන් පිළිබඳව ඇල්ම තෘෂ්ණාව දුරු කරන්නට පුළුවන් කමක් නැහැ. ඒ නිසා දැන් බොහෝ දෙනා වර්තමාන සමාජෙත් අපිට පේනවා අතහරින්න අතහරින්න අතහැරීම දියුණු කරන්න මේ විදිහට අද අත්හැරීම කියන එක එක්තරා සමාජ ප්‍රවණතාවයක් බවට පත් වෙලා තියෙනවා අතහැරීම. නමුත් සැබෑවටම අතහරින්නට අපි කොයිතරම් උත්සාහ කළා වුණත් ඒක පහසු වෙන්නේ නැහැ අවිද්‍යාව පවතින තාක්කල්. අවිද්‍යාව අඩු වෙන අඩු වෙන තරමට අවිද්‍යාව දුරු වෙන දුරු වෙන තරමට තමයි සැබවින්ම දේවල් අත්හැරෙන්නට පටන් ගන්න. ඒ කියන්නේ මෙතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නැහැනේ. පවතින්නේ නාම රූප ධර්මනේ. ඒකට ඒ නාම රූප ධර්මයන්ගේ අන්‍යෝන්‍ය ක්‍රියාකාරීත්වය අඛණ්ඩව රඳා පවතින්නේ ඒ සාපේක්ෂ ගුණය නිසා අදාළ හේතු ප්‍රත්‍යයන් පවතින නිසා. එතකොට මේ අදාළ හේතු ප්‍රත්‍ය අහෝසි කරපු තැන ඒක තවදුරටත් ජනිත වෙන්නට ඉඩක් නැහැ. ඒතර අවිද්‍යාව නැමැති හේතුව පවතින තාක්කල් තෘෂ්ණාව නැමැති ඵලය ගොඩනගෙනවා. යම් මොහොතක අවිද්‍යාව දුරු කරනවා නම් ඉන් අනතුරුව ඒ තෘෂ්ණාව ජනිත වෙන්නට අදාළ හේතුව නැහැ. ඒකට අදාළ ප්‍රත්‍ය නැහැ. එතකොට බලහත්කාරයෙන් අපි දේවල් අතහරිනවා කියන එක නෙමේ. එතන සැබෑවටම අවබෝධයෙන් දේවල් අත්හැරෙනවා. ඒ තැනට අපේ මනස පුරුදු පුහුණු කරන්න පුළුවන්. දැන් ඒ කාරණේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සබ්බේ සංඛාරා අනිච්ඡාති, සබ්බේ සංඛාරා දුක්ඛාති, සබ්බේ ධම්මා අනාත්තාති, යදා පඤ්ඤාය පස්සති අත නිබ්බින්දති දුක්ඛේ ඒ සමග්ගෝ විසුද්ධිය. මේ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍ය බව, දුක් බව, ඒ වගේම සියලු ධර්මයන් අනාත්ම බව හරියට නුවණින් ප්‍රත්‍යක්ෂ කොට දැක්කොත් ඒ කුමක්ද දකින්නේ ආදීනවය. මේ සංස්කාර ධර්මයන්ගේ මේ සසරෙහි පවතින ආදීනවය හරියට දැක්කොත් අත නිබ්බින්දති දුක්ඛේ එකල්හි ඒතනත්තය දුක පිළිබඳව නිර්වේදයටපත් වෙනවා නිබ්බිදාවටපත් වෙනවා දැන් නිබ්බිදා කියලා කියන්නේ නිබ්බින්දති කියන pāli වචනේ තේරුම තමයි නිර්වින්දති කියන සංස්කෘත වචනයනොත් මතු කරන්නේ එතකොට මේක සිංහලට ගොඩක් වෙලාවට පරිවර්තනය කරන්නේ කලකිරේ කියලා. කලකිරේ කියනකොට හුඟක් වෙලාවට අපිට ද්වේෂ මූලික ගතියක්, ගැටෙන ගතියක් තමයි දැනෙන්නේ. එතකොට අතීත කාලයේ කලකිරේ කියන වචනයකට උචිත සිංහල අර්ථකථනය වෙන්න පුළුවන්. හැබැයි කලින් කලට වචනවල අර්ථ සමාජ භාවිතයත් එක්කලා පුංචි පුංචි වෙනස්කම් සිද්ධ වෙනවනේ. ඒතර වර්තමාන කාලේ කලකිරීම කියන වචනයෙහි පවතින සමාජ භාවිතය ගත්තහම රොස්සන් නැති ගතියකින් එහෙම නැත්නම් ප්‍රිය නැති ගතියකින් අප්‍රසාදයෙන් ඒවා බැහැර කරන්නට උත්සාහ කරන ගතියක් තමයි හුඟක් වෙලාවට පෙනෙන්නේ. ඉතින් මේ නෛෂ්කාම්ම්‍ය කියලා කියන්නේ එහෙම තත්වයක් නෙමෙයි. අකමැත්තෙන්, ද්වේෂයෙන්, එපා වෙලා, අප්පිරියාවෙන්, බය වෙලා තැතිගෙන එහෙම දුරු කිරීම එක්තරා දුරු කිරීමක් තමයි. හැබැයි ඒක නෛෂ්කාම්ම්‍ය පාරමිතාව නෙමෙයි. යමකට බය නිසා අත්හරිනවා නම් ඒකත් අත්හැරීමක්. ඒකත් කාමයන්ගෙන් නික්මීමක්. යමක් අකමැති නිසා බැහැර කරනවා නම් එතනත් නික්මීමක්. එතකොට හැබැයි අකමැත්ත නිසා අපි දුරු කරනකොට එතන කැමති දේ නෙමෙයි අකමැති දේයි දුරු කරලා තියෙන්නේ. ඒ නිසා යම්කිසි කෙනෙකුට බය තැති ගැනීම, සැකය, ශෝකය මේව මතුවෙනකොට දේවල් අතහරින්නට පුළුවන්. හැබැයි ඒ තැන්වල අතහරින්නේ කැමති දේ නෙමෙයි අකමැති දේ. ඒ කියන්නේ අර හැම මනෝභාවයකින්ම කිව්වේ භීතිය, ශෝකය, තැතිගැන්ම, අප්‍රසාදය, අප්‍රියාව, එපාවීම මේ නොඑක් වචන වලින් අපි හඳුන්වන්නේ පටිඝ මූලය. ඒ කියන්නේ දේවල් වලට නොකමැති වෙනවා. යමකට අපි අකමැති වුනහම ඒක අතාරින්න ඒකට 아무තු පාරමිතාවක් තියෙන්න ඕනේ කොහොමත් සත්වෝ තමන් අකමැති දේවල් අතාරිනවා. තිරිසන් සත්තුත් තමන් අකමැති දේවල් අතහැරලා දානවා. එතකොට තමන් යම් කිසිවකට බිය නම් අකමැති නම් එපා වෙනවා නම් අප්‍රසන්න නම් ඒ දේවල් වලින් අයින් වෙන්න 아무තු පාරමිතාවක් ඕනේ ඒක ස්වභාවයෙන්ම සත්වයන් අතින් සිදු වෙනවා. එයි ඒ සුඛකාමානි භූතානි දුක්ඛ පටික්කුලානි සැපයටයි සත්වෝ කැමති. ඉන්ද්‍රිය පිනවන, ඉන්ද්‍රියන් උත්තේජනය කරන, ඉන්ද්‍රියන්ට සුවයක්, සොම්නසක් දැනෙන දේවල් තමයි සත්වෝ කැමති. ඒ ඉන්ද්‍රියන්ට පීඩා ඇති කරන, ඉන්ද්‍රියන්ට දුම්නස ඇති කරන අරමුණු වලට සත්වයින් කැමති නැහැ. එනිසා දුක්ඛ පටික්කුලානි දුක ප්‍රතික්ෂේප කරනවා. එනිසා ස්වභාවයෙන්ම සත්වයන් තුළ පවතිනවා කැමති දේවල් වැළඳගෙන අකමැති දේවල් බැහැර කරන ගතිය. එනිසා අකමැති දේවල් බැහැර කරන්නට 아무තු පාරමිතාවක් අවශ්‍ය වෙන්නේ නැහැ. පාරමිතාවක් අවශ්‍ය වෙන්නේ මොනවටද? නෛෂ්කාම්‍ය කැමති දේවල් දුරු කරන්න. කැමති දේවල් අයින් කරන්න. ඇයි කැමති දේවල් අයින් කරන්නේ? ඒ කැමති දේවල් නිසා තමයි ඇලීම බැඳීම මතුවෙන්නේ. එතකොට තමයි අපි භවෙහි දිගින් දිගට පවතින්නේ. එතකොට තමයි නැවත නැවත අපි මේ සසර ගමනේ උපදින්නේ. ඒ උපදින නිසා තමයි මේ සියලු දුක් රස අපට අත්විඳින්නට සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට ගැඹුරු ප්‍රඥාවෙන් යමක් දකිනකොට තමයි මෙතන අකමැති දේ විතරක් අත්හැරලා අපට දුක දුරු කරන්නට බෑ. කැමති දේ අත්හැරිය තැන තමයි මෙන් නිදහස් වෙන්නට පුළුවන් වෙන්නේ කියලා අපට වටහා ගන්න හැකි වෙන්නේ. එහෙම නැත්නම් ඒ පුහුණු කරන්න පුළුවන් වෙන්නේ. සාමාන්‍ය ලෝකයා අකමැති දේ බැහැර කරමින් කැමති දේ පවත්වා ගන්නට උත්සාහ කරනවා. නමුත් ඒ ඒ දරන ප්‍රයත්නය කිසිම දවසක සාර්ථක වෙන්නේ නැහැ. සාර්ථක නොවෙන්නට හේතුව තමයි කැමති වෙනවද යමක් ඒ කැමති දෙෙහිම අනිත් පැත්ත තමයි අපි අකමැති වෙන කොටස තියෙන්නේ. තථාගතයන් වහන්සේගෙන් එක්තරා අවස්ථාවක මහාලී කියන ලිච්ඡවි රජුරු අහනවා ස්වාමීනි සත්‍යය කෙලසෙන්නේ හේතුවක් ඇතිවද පිරිසිදු වෙන්නේ හේතුවක් ඇතිවද බුදුහාමුදුරෝ දේශනා කරන ඒ දෙකම වෙන්නේ හේතුවක් ඇතුව. එතකොට මහාලේ ලිච්ඡවි රජුරු අහනවා සත්‍යයක් කෙලසෙන්නේ කවර හේතුවක් නිසාද? තථාගතයන් වහන්සේ පැහැදිලි කරනවා මේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ආරම්මනවල එහෙම නැත්නම් මේ සංස්කාරයන්ගේ ඉන්ද්‍රයන් පිනවන්නට යෝග්‍ය ඉන්ද්‍රයන් උත්තේජනය කරන්නට සමත් වෙන සුඛ සෝමනස්යන් ඇති කරන්නට හේතු වෙන යම් යම් ගති ලක්ෂණ තියෙනවා. ඒවා බහුල කොට නැවත නැවත ආස්වාදනය කරද්දී සත්‍යයට ඒ පිළිබඳව ඇලීමක් බැඳීමක් ප්‍රශ්නාවක් මතුවෙනවා. එහෙම තමයි සත්‍යය සසරට බැඳෙන්නේ කෙලෙසින්. එතකොට සත්‍යය විසුද්ධියට පැමිණෙන්නේ කොහොමද කියලා අහනකොට බුදුරජාන් වහන්සේ දේශනා කරනවා ඒ ඇලෙන බැඳෙන ආරම්මණයන් හිම පවතිනවා කලකිරෙන්නට සුදුසු. එහෙම නැත්නම් ගැටෙන්නට සුදුසු කාරණා ඒ වගේම ප්‍රඥාවෙන් වටහා ගත්තොත් ඒවායි නික්මෙන්නට අදාළ ආදීනවයක් ඒවාහි පවතී. ප්‍රඥාවෙන් වටහා නොගෙන අපි හැඟීම්overline ඒවා දිහා බලනකොට කලකිරෙන්නට, ගැටෙන්නට, ප්‍රතික්ෂේප කරන්නට, බියපත් වෙන්නට, තැති ගන්නට හේතු වෙන කාරණා ටිකක් අර ඇලෙන බැඳෙන කරුණවලම තියෙනවා. ප්‍රඥාවෙන් දැකගත්තොත් ඒ කාරණා ගැටෙන්න හැපෙන්න කලකිරෙන්න නෙමෙයි ඒවායින් නික්මෙන්නට අපට නෛෂ්කාම්‍ය සඳහා ප්‍රඥා මූලිකව උපකාර කරගන්නට පුළුවන්. එතකොට මේ විදිහට යම් තැනකද ඇලෙන්න බැඳෙන්න සුදුසු කරුණු තියෙන්නේ එතනමයි ගැටෙන්න හැපෙන්න හේතු වෙන ආදීනවේ පවතින. ඒ නිසා තමයි අෂ්ටලෝක ධර්මයේ බුදුරජාන් වහන්සේ යුගල වශයෙන් දේශනා කරන්නේ ලාභාලාභ යසායස ප්‍රශංසා නින්දා සැප දුක ඒවා එකට පවතින. ලාභය තියෙන තැනම තමයි ලාභය කියන එක ගැන අපි අවධානය යොමු කරනවා නම් ඒ නිසාමයි අලාභය කියන ප්‍රශ්නේ මතුවේ. සැපය කියන එක ගැන අපි අවධානය යොමු කරනවා නම් ඒ නිසාමයි දුක කියන එක ඇති වෙන්නේ. උස කියන එක ගැන අපි අවධානය යොමු කරනවා නම් ඒ උස තීරණය වෙන්නේ මිටි බව නිසායි. ආලෝකය ගැන අපි කතා කරනවා නම් ආලෝකයේ තීරණය වෙන්නේ අඳුරට සාපේක්ෂවයි. හොඳ කියලා අපි කතා කරනවා හොඳ තීරණය වෙන්නේ නරකට සාපේක්ෂව. මේ විදිහට ලෝකයේ සියලු සංස්කාර ධර්මයෝ ද්වයනිශ්චිතයි. සැපයයි සුවයයි කියලා යමක් අල්ලගන්නෝ නම් එතනමයි දුක හටගන්නේ කාසියක දෙපැත්ත වගේ. මට මේ පැත්ත විතරයි ඕන අනිත් පැත්ත එපා කියලා හිතුවට හරියන්නේ මේ පැත්ත ගන්නකොට අනිත් පැත්තත් ඒත් එක්කම එනවා. දීර්ඝ කාලයක් සසරේ මේ අරගලෙහි යෙදෙනකොට මොකක්ද අරගලය ඉන්ද්‍රයන්ට ප්‍රියමනාප වූ සුවදායක වූ කරුණු පමණක් තියාගෙන අප්‍රිය අමනාප කරුණු බැහැර කරන්නට උත්සාහ කරනවා. එතකොට ප්‍රියමනාප සුඛසෝමනස්යන්ට අදාළ කාරණා තියාගන්න හදනකොටම ඒක තුලින්මයි දුක්ඛයට දෝමනස්යට අදාළ කාරණා මතුවෙන්නේ. මෙන්න මේ යථාර්ථය ප්‍රඥාවෙන් තේරුම් ගන්න පුළුවන් වෙනකොට තමයි සියලු කාමයන්ගෙන් සහ සියලු භවයන්ගෙන් මිදීමේ කැමැත්ත ඕනකම සත්වයා තුළ මතුවෙන්නේ එය ප්‍රඥා මූලිකවයි අවදි වෙන්නේ. එතකොට මේ ප්‍රඥා මූලිකව අවදි වෙන්නේ කොහොමද? අවිද්‍යාව දුරු වෙන දුරු වෙන තරමට. ඒක ප්‍රඥා මූලික නොවි පටිඝ මූලිකව මතුනොත් අපි උත්සාහ කරන්නේ පලා යන්නට, තියෙන දේවල් ඉවත් කරන්නට, ඒවයින් ගැලවෙන්නට ද්වේෂ මූලිකව. එතකොට අර කලකිරී කියන තැන ගොඩක් වෙලාවට අන්න ඒ වගේ ගතියක් තියෙනවා. හැබැයි බුදුදහමේ කියවෙන නිබ්බින්දති නිබ්බින්දති කියන තැන තියෙන්නේ කලකිරෙනවට වඩා එහි සංස්කෘත වචනය ගත්තාම අපිට ඒකේ හොඳට තේරුම මතු කරගන්නට පුළුවන් නිබ්බින්දති කියන pāli වචනේ සංස්කෘත ස්වරූපය තමයි නිර්වින්දති. يعني විඳින්නේ නැහැ. ඇයි විඳින්නේ නැත්තේ? විඳින්නට තරම් වැදගත් වූ හරයක් සාරයක් දකින්නේ නැහැ. ඒවා විඳින්නට තරම් වැදගත් දේ හැටියට පෙනෙන්නේ නැහැ. ඒතර අන්න ඒ විදිහට මේ සමස්ත කාමයන් පිළිබඳව මේ කියන ඥානය අවදි වුණොත් කොහොමද ඒ ඥානය ඇති වෙන්නේ? අනිත්‍ය වශයෙන්, දුක් වශයෙන්, අනාත්ම වශයෙන් ගැඹුරින් දකිනකොට මේ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍ය බව, සියලු සංස්කාර ධර්මයන් දුක් බව, නිවන ඇතුළු සියලු ධර්මයන් අනාත්ම බව හරියට නුවණින් වැටහෙනකොට අත නිබ්බින්දති දුක්ඛේ මේ දුක් සහිත වූ සංස්කාරයන් පිළිබඳව ඇල්ම දුරු වෙනවා නොඇල්ම ඇති වෙනවා ඇයිද ඇල්ම දුරු වෙන්නේ පටිඝ මූලිකව නෙමෙයි අප්‍රසාදයෙන් නෙමෙයි ඒවා විඳින්නට තරම් වැදගත් දෙයක් සාරවත් දෙයක් නැති බව වැටහෙන නිසා අන්න එතනයි නෛෂ්කාම්‍ය ගුණය වර්ධනය වෙන්නේ එතකොට එහෙම කාමයන්හි ඇලෙන්න බැඳෙන්න වැළඳ ගන්න තරම් ආස්වාදනය කරන්න තරම් දෙයක් නැහැ කියලා හරියට වැටහෙනකොට ඒතනත්තාට මේවා පවත්වා ගැනීමේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ. කාමයට ඇලෙන තරමට, ගිජු වෙන තරමට, ඒවා රැස් කරන තරමට තමයි අපිට පවත්වා ගැනීමේ ඕනෑකමක් මතුවෙන්නේ. කාමෙහි ඇලෙන්නට දෙයක් නැහැ. ඒවා નિસරු දුක්ඛ ධර්මයන් කියලා දකිනකොට අපිට තව දුරටත් ඒවා පවත්වා ගැනීමේ ඕනෑකමක් ඇති වෙන්නේ. ඒතර කාම තෘෂ්ණාව දුරු වෙනකොට භව තෘෂ්ණාවත් දුරු වෙනවා. මෙන්න මේ විදිහට යම් කෙනෙකුට අනුක්‍රමයෙන් ඒ කාම තණ්හාව සහ භව තණ්හා මේක එකවර සිද්ධ වෙන දෙයක් නෙමෙයි අනුක්‍රමයෙන් පුරුදු පුහුණු කරන්නට ඕනේ. ඒක තමයි නෛෂ්කාම්ම්‍ය පාරමිතාව කියන්නේ. ඊට පස්සේ ඒක මාර්ගඥාන හැටියට සෝවාන් මාර්ගඥානෙන් යම් ප්‍රමාණයකට සකෘදාගාමී මාර්ගඥාණයෙන් තවත් ප්‍රමාණයකට අනාගාමී මාර්ගඥාණයෙන් තවත් ප්‍රමාණයකට දුරු කරලා තමයි අරහත් මාර්ගඥාණයෙන් ਸਰව සම්පූර්ණයෙන් මේ තෘෂ්ණාව ප්‍රහාණය කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතනට මනස වැඩෙන අනුක්‍රමික ප්‍රතිපදාව තමයි නෛෂ්කාම්‍ය පාරමිතාව කියලා කියන්නේ. ඉතින් එතනට මනස වැඩෙන්න නම් ප්‍රධාන වශයෙන්ම වස්තුන්ට තියෙන ඇල්මෙන් පමණක් නෙමෙයි ඒ වස්තුන් පිළිබඳව කැමැත්ත යලි යලි මතු කරගෙන තලුමරණ ආස්වාදනය කරන ක්ලේශකාමයක් දුර වෙන්නට ඕන. වස්තුකාමය කියලා කියන්නේ වස්තුන් ඇතිතන ඒවයින් ලබන උත්තේජනය. ක්ලේශකාම කියලා කියන්නේ වස්තුව තමන්ගේ ඉන්ද්‍රිය අභිමුව නැහැ. ඒ කියන්නේ ඇහැට පේන රූපයක් නැහැ, කනට ඇහෙන ශබ්දයක් නැහැ, කයට ස්පර්ශ වෙන ස්පර්ශයක් නැහැ. හැබැයි කලින් දැකපු දේ, කලින් අහපු දේ, කලින් ස්පර්ශ කරපු දේ කලින් රස විඳපු දේ ඒවා සිහි කර කර ආවර්ජනා කර කර ඒ මනසේ හටගත්තු ක්ලේශයම යලි මතු කර කර භුක්ති විඳිනවා. එතකොට එතන තියෙන ක්ලේශකාම. එතකොට වස්තුන් අතහරින්නට පහසු උනත් ඒ පිළිබඳව තියෙන ක්ලේශයන් අතහරින්නට පහසු නෑ. ඇයි මනසින් ඒවා දැඩිව උපාදාන කරගෙන පවතින නිසා. එතකොට වස්තුන් අපි කොච්චර අත්හැරියත් කෙලස් නසන්නේ නෑ. ක්ලේශය අතහරින්නට තෘෂ්ණාව දුරු කරන්නට පුළුවන් වෙච්ච තැනයි අපි ක්ලේශයන්ගෙන් මිදෙන්නේ. ඒ තෘෂ්ණාව රඳා පවතින්නේ කුමක් මතද? අවිද්‍යාව මත. අවිද්‍යාව යනු කුමක්ද? සංස්කාර ධර්මයන්ගේ යථා ස්වභාවය ආදීනවේ දුක හරියට නොඇතහෙන ගතිය. ඒ නිසා අවිද්‍යාව කුමක්ද කියලා විස්තර කරන තැන්වල බුදුරජාණන් වහන්සේ වගේම සරියුත් මහරහතන් වහන්සේ දක්වන්නේ දුක්ඛේ අඥාන දුක හරියට නොඇතහීම දුක වැටහෙන්නේ නැති වෙනකොට දුක්ඛ සමුදය වැටහෙන්නේ නැහැ. නිරෝධය වැටහෙන්නේ නැහැ. මාර්ගය වැටහෙන්නේ නැහැ. ඒතර හරියට දුක වැටහෙන කෙනාට පමණයි ඒ දුකෙහි හේතුව වැටහෙන්නේ. ඒන් මිදෙන්නට සිතෙන්නේ. ඒ සඳහා ක්‍රියාත්මක ඒ නිසා මූලික වශයෙන් අවිද්‍යාව අඩු වෙන අඩු වෙන ප්‍රඥාව වැඩි වෙන වැඩි වෙන තරමට තමයි මේ කාමයන්ගෙන් සහ භවයෙන් නික්මෙන්නට පුළුවන් වෙන්නේ. ඉතින් අවිද්‍යාව දුරු වෙලා ප්‍රඥාව නිකන් වැඩෙන්නේ නැහැ. ඒ සඳහා අපේ සිත මෙහෙවන්නට ඕන. නැවත නැවත විමස විමසා බලන්නට ඕන විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව. අන්න ඒ විදිහට මේ සංස්කාර ධර්මයන් යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරලා විමසා බලන කෙනෙකුට තමයි සංස්කාර ධර්මයන්ගේ ආදීනවය මනවින් පෙනෙන්නට ගන්න. එහෙම නැත්නම් අර ඉන්ද්‍රයන්ට ගෝචර වෙන ගැටෙන හැපෙන ගතිය විතරයි දැනෙන්නේ. දුක්ඛ දෝමනස්සේ පමණයි සත්වයාට ආදීනවේ හැටියට බහුලව පෙනෙන්නේ. එනිසා සත්වය දුක්ඛ දෝමනස්සේ මිදිලා සුඛ සෝමනස්යන් ආස්වාදනය කරන්නට උත්සාහවත් වෙනවා. හැබැයි විදර්ශනා ප්‍රඥාවෙන් ලෝකය දකින කෙනෙකුට වැටහෙන්නට ගන්නවා ඒ දුක්ඛ දෝමනස්යන් පමණක් නොවේයි දුක කියලා කියන්නේ මේ සුඛ සෝමනස්යන් කියන තැනත් පවතින්නේ දුක්ඛයක්මයි කුමක් නිසාද සංකත විපරිණාම පීලන ਸੰతాප කියන දුක්ඛ ලක්ෂණ වලින් නිරන්තරයෙන් පෙළෙන නිසා එහි පවතින්නේ ඇතිව නැතිව යන නාම රූප ධර්ම සමූහයක් ඒ නිසා තුච්ච වූ නින්දිත වූ හිස් ගතියක් එහි පවතින්නේ කියන බව නිවැරදිව වටහා ගන්නට පුළුවන් වෙනවා. එතකොට අන්නේ ඥානය උපදින්නට නම් සංස්කාර ධර්මයන්ගේ ආදීනවය විවිධාකාරයෙන් විමසා බලන්නට උත්සාහවත් විය යුතුය. බුදුරජාණන් වහන්සේ අලගද්දූපම සූත්‍රයේදී විශේෂයෙන් දේශනා කරනවා මේ කාමයන්ගේ තියෙන nissarattya සහ දුක් සහිත බව ඒ નિસරු බව දුක් සහිත බව ඒ සියල්ලක්ම හඳුන්වන පොදු වචනයක් තමයි ආදීනවය තොර සංස්කාරයන්ගේ ආස්වාදයට හේතු වෙන ගුණයකුත් තියෙනවා. ආස්වාදයට හේතු වෙන කියන්නේ ඉන්ද්‍රියන් පිනවන්නට, ඉන්ද්‍රියන් උත්තේජනය කරන්නට, සුඛය සහ සෝමනස්සේ ජනිත කරගන්නට උපකාර වෙන ගතියකුත් සංස්කාර ධර්මවල තියෙනවා. ඒ වගේම දුක්ඛ දෝමනස්යන්ට හේතු වෙන ගතියකුත් ඒවාෙහි පවතිනවා නිස්සාර ගතියකුත් පවතිනවා ඒ දුක්ඛ දෝමනස්යන්ට හේතු වෙන ගතිය වැටහෙනකොට අපි ඒවත් එක්ක ගැටෙනවා, හැපෙනවා, ප්‍රතික්ෂේප කරනවා, වීසි කරන්න උත්සාහ කරනවා, අපි එතනින් අයින් වෙන්න උත්සාහ කරනවා. නොඑක ආකාරයෙන් අපි වෙන ගැලවෙන්න උත්සාහ කරනවා. නමුත් හැඟීම් බරව. යම්කිසි කෙනෙකුට ඒවාෙහි නිස්සාරත්වය හරියට වැටහෙනවා නම්. ඒතකොට නිස්සාරත්වය කියන්නේ එක්තරා ආදීනවයක්. අර ඉන්ද්‍රයන්ට ගෝචර වෙන දුක්ඛ දෝමනස්ස කියන්නේ එක්තරා ආදීනවයක්. එතකොට සාමාන්‍ය ලෝකයා ආදීනවේ හැටියට දකින්නේ දුක්ඛ දෝමනස්සේ පමණයි. හැබැයි ප්‍රඥාව වැඩෙන අවිද්‍යාව ටිකෙන් ටික අඩු වෙලා විද්‍යාව පහළ වෙන තැනත්තා අවබෝධ කරගන්නවා ආදීනවේ යනු දුක්ඛ දෝමනස්යන් පමණක් නෙමෙයි මේවාහි පවතින nissāratwe. ඇයිද nissāra වෙන්නේ? අනිත්‍ය නිසා, දුක් නිසා, අනාත්ම නිසා, අසුභ නිසා මේ සංස්කාර ධර්මයන් දුක්ඛ ධර්මයෝය. ඒ කියන්නේ nissaraයි. අන්නේ nissaraත්වයේ ප්‍රඥාවෙන් වැටහෙන වැටහෙන ප්‍රමාණයට තමයි ඒතනත්තාට මේවායින් නික්මීමේ ඥාන සංප්‍රයුක්ත හැඟීම වර්ධනය කරන්නට පුළුවන්. එහෙම නැත්නම් නික්මෙන්නට උත්සාහ කරන්නේ ද්වේෂ මූලිකව, පටිඝ මූලිකව. ඇයි ආදීනවේ හැටියට දකින්නට දුක්ඛ දෝමනස්සයට හේතු වෙන කාරණා ටික විතරයි. සුඛ සෝමනස්සයට හේතු වෙන කාරණා දකිනකොට ආස්වාදනය කරන දුක්ඛ දෝමනස්සයට හේතු වෙන කාරණා දකිනකොට ප්‍රතික්ෂේප කරනවා නිස්සාරත්වයේ දකිනකොට මේවායින් මිදෙන්නට නෛෂ්කාම්‍ය සංකල්පනාව අවදි වෙන්නට පටන් ගන්නවා. ඒතර මේවා පරිස්සමින් ඒවාෙහි පවතින වෙනස්කම එහි පවතින අන්තරය හරියට තේරුම් අරගෙන අපේ මනස ප්‍රඥාවෙන් අවදි කරන්නට අපි උත්සාහවත් වෙන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ කාරණා 10කින් දක්වන අලගද්දූපම සූත්‍රයේදී මේ සංස්කාරයන්ගේ දුක් සහිත බව ආදීනවය ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට තථාගතයන් වහන්සේ ආදීනව දැක්වෙන උපමා 10ක් දේශනා කරනවා. මොකක්ද එතකොට ආදීනවය කියලා කිව්වේ? දුක්ඛ දෝමනස්යන්ට හේතු යන බව සහ નિසරු බව වටහා ගන්නට පුළුවන් වෙන ආදීනව දැක්වෙන උපමා 10ක් බුදුරජාණන් වහන්සේ එහිදී දේශනා කරනවා. මොනවද උපමා 10? අට්ටි කංකලෝපමා කාම. මේ කාමයෝ ලේ මස් නැති ඇට කැබැල්ලක් බඳුය. ඒ කියන්නේ දැන් සුනකෙක් බඩගින්නේ ඉන්නකොට ඒ සුනකයාට සත්ව ඇට කැබැල්ලක් හමු වෙනවා. ඒ සත්ව ඇට කැබැල්ලේ ලේත් නැහැ, මසුත් නැහැ. හැබැයි ඒකේ තවම අර ලේ මස් පැවරිලා තිබුණු දුර්ගන්ධය, හිලී ගඳ, එහෙම නැත්නම් කුණු ගඳ තවම ඒ අස්තියෙහි පවතිනවා. එහෙම පවතින තාක්කල් අර සුනකයා ආග්‍රහණය කරලා මේ ඇට කැබැල්ල අරගෙන ගිහිල්ලා හපනවා, ලෙව කනවා, කෙල පෙරාගෙන ඊළඟට දත් කඩාගෙන, කට තුවාල කරගෙන මේ ඇට කැබැල්ල සපනවා, ලෙව කනවා, ආග්‍රහණය කරනවා නමුත් උගේ කුසගිනි නිවෙන්නෙත් නැහැ. ඊට වඩා අමුතු යහපතක් ඔහුට වෙන්නෙත් නැහැ. වෙහෙස, දුක, පීඩාව, අපහසුව විතරයි. නමුත් මේක අතහරින්නට හිතෙන්නෙත් නැහැ. බලාපොරොත්තුව දුරු වෙන්නෙත් නැහැ. ඇයි තවම ඒකයට ලේ මස්වල තිබිච්ච දුර්ගන්ධය සහ ඒ ආග්‍රහණය Tamanට දැනෙන නිසා. එතකොට රසයකුත් නැහැ, සුවයකුත් නැහැ, 아무තු පිහිටක් යහපතකුත් නැහැ. හැබැයි අතහරින්නෙත් නැහැ. අන්නේ වගේ මේ කාමයෝ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ මොකද මේ කාමයන්ට හසු වුණු තැනත්තා කාම කිව්වේ කැමති වෙන බවනේ. ඇසින් දකින, කනින් අහන, නාසයෙන් විඳින, දිවෙන් විඳින, කයින් ස්පර්ශ කරන, සිතින් අරමුණු කරන කැමති වෙන ආරම්මණයන් සත්වයා කැමති වෙන නිසාම ඒවා අල්ල ගන්නවා. ඒවාහි එල්බෙනවා. එහෙම නැත්නම් ඒවා ග්‍රහණය කරගන්න. ග්‍රහණය කරගෙන ඒවා විඳින්නට ආස්වාදනය කරන්නට උත්සාහවත් වෙනවා. හැබැයි හටගත් හටගත් ධර්මයේ එහිම නිරුද්ධ වෙනවා. මේක විඳින කෙනෙකුත් සත්වයකුත් පුද්ගලයෙකුත් ආත්මයකුත් නැහැ. හැබැයි අර කාමයන් අතහරින්නට හිතෙන්නේ නැහැ. ඒවා පිළිබඳව යම්කිසි බැඳීමක්, ඇලීමක් ඇති වෙනවා. ඒ ඇලීම බැඳීම නිසා මේක තලුමරමින් භුක්ති විඳට කවදාවත් තෘප්තිමත් වෙන්නෙත් නැහැ, ඇති වෙන්නෙත් නැහැ. කාමයන් ආස්වාදනය කරලා කවදාවත් ඒ කාමයන්ගෙන් තෘප්තිමත් වෙච්ච කෙනෙක් කිසිවෙක් මේ ලෝකේ ඇත්තේ නැහැ. ඇයි කාමයන් ආස්වාදනය කරලා තෘප්තියක් ඇති වෙන්නේ නැහැ. తాවකාලික තෘප්තියක් ඇති වුණාට ඒ తాවකාලිකව ඇති වෙන තෘප්තියම දීර්ඝකාලීනව වෙහෙස ඇති කරනවා ඒ වගේම අපේක්ෂා ඇති කරනවා තෘෂ්ණාව වැඩි කරනවා. දැන් අර සුනකයා අර මස්ලේ නැති ඇටය ගෙනහිල්ලා ඒක හපන්න හපන්න ඒකත් එක්ක පොරාල්ලන්න පොරාල්ලන්න වෙහෙසෙන්න වෙහෙසෙන්න කෙලහලන්න කෙලහලන්න මොකද වෙන්නේ? ඒකේ කුසගින්න වැඩි වෙනවා. වෙහෙස වැඩි වෙනවා. කය ශක්තිය වැය වෙනවා. එතකොට තව තවත් දේවල් අපේක්ෂා කරනවා. දැන් මේක හම්බ වුණා කියලා ඒකෙන් හොඳක් උනේ නැහැ යහපතක් උනේ නැහැ තෘෂ්ණාවෙන් ඒක භුක්ති විඳින්න උත්සාහ කළා ඒ භුක්ති විඳීම තුළ ඒ සත්‍යයේ තෘෂ්ණාව බලාපොරොත්තු අපේක්ෂාව තව තවත් වර්ධනය වුණා අවශ්‍යතා වැඩි වුණා අන්න ඒ වගේ යම්කිසි කෙනෙක් Taman කැමති දේවල් ආස්වාදනය කරන්නට උත්සාහ කරනකොට ඒකෙන් තෘප්තිමත් වේවි කියලා හිතුණට මේ කාමයෝ එහෙම ආස්වාදනය කරලා තෘප්තියක් ලැබෙන જાතියේ දේවල් නෙමෙයි. ඒවා අර මස්ලේ නැති ඇටකැබෙල්ලක් වගේ ඒක ආස්වාදනය කරන්න දඟලන්න දඟලන්න ඒ පිළිබඳ කැමැත්ත වර්ධනය වෙනවා තෘෂ්ණාව වැඩෙනවා තව තවත් පුළුල් වෙනවා. අත්‍රිච්ඡතා මහිච්ඡතා කියන තැනට ඒවා වර්ධනය වෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අපි බඳුනකට අපි හිතමු ධාන්‍ය දාලා තියෙනවා. ඒ බඳුනෙන් තුන් කාලක් පමණ පිරීලා තියෙනවා. දැන් අපිට පේනවා තව හතරෙන් එකක ප්‍රමාණයක් මේ බඳුනට දැම්මහම මේ බඳුන සම්පූර්ණයෙන් තෘප්තිමත් වෙනවා සම්පූර්ණ වෙනවා ඒ විදිහට අපිට අපේ මනස ගැන කාම තණ්හාව ගැන හිතන්න පුළුවන් කමක් නැහැ දැන් මට මේක ගැන ආසාවක් ඇති වුණා මේක ලැබුණොත් නම් දැන් මගේ මනස තෘප්තිමත් වෙයි කියලා තමයි අපි හිතන්නේ ඒ නිසායි කැමති දේ ගෙනල්ලා දෙන්න කැමති දේ ලං කරගන්න උත්සාහ කරනවා. ඒකෙන් తాවකාලිකව සතුටක්, සොම්නසක්, ආස්වාදයක් ඇති වෙනවා. අර බල්ලාට මස් කටුවක් ලැබුණා වගේ. හැබැයි ඒකත් එක්ක පොරාල්ලලා ඉවර වෙනකොට අපි තෘප්තිමත් කියලා හිතුණට අවසානයේ ඒක තුලින් අර තෘෂ්ණාව දෙතුන් ගුණයෙන් වර්ධනය කරන්නට සමත් ඒක හරියට බුදුරජාණන් වහන්සේ දේශනා කරන අග්ගිකන්தோ සමුද්දෝච මහිච්ඡෝ ചാපි පුද්ගලෝ බහුකේ පච්චේ දෙන්තේ තයෝපේ තෙන්න පුරේ ගිනි කඳත් මහා සාගරයත් කාමයන්ට වසඟ වුණු පුද්ගලයාත් කියන තුන් දෙනාගේම ස්වභාවය තමයි දේවල් ලැබෙන්න ලැබෙන්න සංසිඳෙන්නේ නැහැ වඩාත් පුළුල් වෙනවා ගින්නට දැවෙන්නට සුදුසු ඉන්ධන එකතු කරන්න එකතු කරන්න ඒ ගින්න සංසිඳෙන්නේ නැහැ ඒක වඩා වඩා බුර බුරා දැල් වෙනවා එතකොට අවශ්‍ය දේ අපේක්ෂා කරන දේ ලැබෙන්න ලැබෙන්න සංසිඳනවා වෙනුවට වර්ධනය වෙනවා. එහෙම දෙයක් තමයි ගින්න කියන්නේ. මහ සමුද්‍රත් ඒ වගේ සතර දිග්භාගයෙන්ම ගංගා ගලාගෙන ආවත් 365 දවසෙම වැස්ස වැහැලා වතුර එකතු වුණත් ඒ මහ මුහුද සංසිඳෙන්නේ නැහැ. එන්න එන්න ජල ප්‍රෂ්ඨය වැඩි කර කර තව තවත් භූමි භාගයන් යට කර කර මුහුද තවත් පළල් වෙනවා. ඒතර මුහුද පළල් වෙනකොට පෘෂ්ඨය වැඩි කරගන්නකොට තවත් ධාරිතාව වැඩි කරගන්නට පුළුවන්කම තියෙනවා. මේ විදිහට වතුර එකතු වෙන්න එකතු වෙන්න මොහොත සංසිඳෙන්නේ නැහැ. ඒක වඩාත් පුළුල්ව වර්ධනය වෙනවා. අන්න ඒ වගේ තමයි තෘෂ්ණාවට වසඟ වූ කාමයන්ට වහල් වුණු පුද්ගලයාට අර ලේමස් නැති ඇට කැබැල්ලක් හම්බවුණු සුනකයා වගේ ඒකත් එක පොරාලන්නේ තෘප්තිමත් බවක් අපේක්ෂාවෙන් නමුත් ඒකෙන් තෘප්තිමත් වෙනවා වෙනුවට ඒ තනත්තාගේ කාම සංකල්පනා දෙතුන් ගුණයෙන් වර්ධනය වෙනවා. මෙන්න මේ යථාර්ථය නුවණින් තේරුම් ගන්නා තැනැත්තාට පමණයි මානසික තෘප්තියක් ඇති කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා කාම ජාතකයේදී තථාගතයන් වහන්සේ දේශනා කරනවා පඤ්ඤාය තිත්තිනං සෙට්ඨං නසෝ කාමේහි තප්පති ප්‍රඥාවෙන් තෘප්තිමත් වීමයි ශ්‍රේෂ්ඨ වෙන්නේ ඒතනත්තා කවදාවත් කාමයෙන් දැවීමටපත් වෙන්නේ නැහැ කාමෙන් වියලී පිලිස්සී යන්නේ නැහැ. ඉතින් ඒ යථාර්ථය තේරුම් ගන්නට නොහැකි වෙන තාක්කල් අර සුනකයාට මස් කටු කෑල්ලක් හම්බ වුනහම ඒකත් එක්ක පොරබදලා විනාශ වෙන්න වගේ තව තවත් කෙලහලලා කුසගින්න වැඩි කරගන්නා වගේ මොකද දැන් ඒකත් එක්කලා අපි විද්‍යාත්මකව බැලුවොත් අර ආහාරයේ තියෙන රස තෘෂ්ණාව නිසා ඊළඟට ඒ තමන්ට ආහාරයක් කියන සංඥාව දැනෙන දර්ශනය, ඒ ගන්ධය, ඒ සියල්ලක් නිසා කේඨය ඇතුළු ආහාර ජීර්ණය සඳහා අවශ්‍ය එන්සයිම වර්ග ශරීරය තුල නිකුත් වෙන්නට පටන් ගන්නවා. එතකොට එහෙම වෙනකොට බඩගින්න වැඩි වෙනවා. එතකොට කුසගිනි නිවා ගන්නට තමයි අර ඇට කැබැල්ල අරගෙන යන්නේ. හැබැයි ඒකත් එක්ක පොරබදලා අන්තිමට කුසගිනි නිවෙනව වෙනුවට ඒක වර්ධනය වෙනවා. අන්න ඒ වගේ කාමයට වසඟ වූ තැනැත්තා කාම තෘෂ්ණාවට වහල් වූ තැනැත්තා වස්තු කාමයට සහ ක්ලේශ කාමයට ඇලුණු තැනැත්තා මස්ලේ නැති ඇට කැබැල්ලකින් අර සුනකයා වෙහෙසටපත් වෙලා කාම තෘෂ්ණාව වර්ධනය කරගන්නාසේ අර මහා සාගරයට ඒ වගේම ගිනි කඳට ප්‍රත්‍ය එකතු කරන්න එකතු කරන්නේ පුළුල්ව වැඩෙන්නාසේ කාම තෘෂ්ණාවට වසඟ වෙන තැනත්තාගේ කාම සංකල්පනාවන් අපේක්ෂාවන් බලාපොරොත්තු තව තවත් වර්ධනය වෙනවා. මේ යථාර්ථය තේරුම් ගන්නා කෙනෙකුට තමයි කාමයන්ගෙන් සහ භවයෙන් නික්මීමේ කැමැත්තක් උපදින්නේ. එනිසා ඒ විදිහෙන් කාමයන්ගේ ආදීනවේ දකින්නට උත්සාහ කළ යුතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන මංස පේසූපමා කාම. කාමය මස් ඇදල්ලක් වගේ. මස් ඇදල්ලක් කියලා කියන්නේ මස් කැටියක් උකුස්සෙක් හරි කිජුලිහිණියෙක් හරි අරගෙන ආකාශය පියාසර කරන්න පටන් ගත්තාම තව බොහෝ උකුස්සෝ තව බොහෝ කිජුලිහිණියෝ වෙනත් පක්ෂීන් අර සතාව ලුහු බඳිනවා කුමක් නිසාද ඒ සත්තුත් මස් කැබැල්ලට කැමති නිසා එතකොට මස් කැබැල්ල කියන්නේ මස් වැදල්ල කියන්නේ උකුස්සාට විතරක් අයිති විදුලිහිණියාට පමණක් අයිති ඌ පමණක් කැමති වෙන දෙයක් නෙමෙයි මාංශ භක්ෂක සියලු සත්වයෝම මාංශයට කැමති. ඒ කැමති නිසා උකුස්සෙක් විතරක් මේක අරගෙන යනකොට ගිජුලිහිණියෙක් විතරක් මේක අරගෙන යනකොට අන්‍ය ගිජුලිහිණියොත් අන්‍ය උකුස්සොත් අන්‍ය මාංශ භක්ෂක පක්ෂීනොත් අර පක්ෂියා වටා පිරිවරාගෙන නැවත නැවතේ පක්ෂියාට කොටන්න ගන්නවා ප්‍රබදන්න ගන්නවා අර මස් කැටිය උදුරා ගන්න. එතකොට මේ මස් කැටිය අතහැරියොත් Tamante මස් කැටිය අතහැරිනවා විතරයි අඩුතරමින් ජීවිතේවත් රැක ගන්න පුළුවන්. මස් කැටිය අතහැරියේ නැතිනම් සමහර වෙලාවට ඒ මාංශ ලෝභයෙන් අන්‍ය සත්වයින් කොටලා මේ සතා ජීවිතක්ෂයටපත් වෙන්නටත් පුළුවන්. අන්න ඒ වගේ තමයි මේ කාමයන්ට වසඟ වුණු තැනත්තා කාම තෘෂ්ණාවට වස්තුකාමයට ක්ලේශකාමයට වහල් වුණු තැනත්තා එයින් අන්ධ වෙලා විනාශ වෙනවා තවත් බොහෝ සත්වයෝ ඉන්නවා කාමයට කැමති. කෙලස් ප්‍රහාණය නොකොට සිටින අනාගාමී නොවුණු සියලු දෙනාම කාමයන්ට කැමති. ඒතර කාමයන්ට කැමති නිසා ඒ සත්වෝ Tamanගේ මනසේ මහිච්ඡතාවයේ අත්‍රිච්ඡතාවයේ ඇති වුනහම මහිච්ඡතාවය කියන්නේ බොහෝ බලාපොරොත්තු. අත්‍රිච්ඡතාවය කියලා කියන්නේ තියනවට වඩා ප්‍රණීත දේවල් ලබන්නට. නමුත් ඒක ධාර්මිකව ලබන්න බැරි වෙනකොට පාපිච්ඡතා පාපකාරී සිතුවිලි ඇති වෙන්නට ගන්නවා අනුන් පෙළලා අනුන්ට හිංසා කරලා අනුන් වනසලා යුද වැදිලා හොරකම් කරලා බලහත්කාරකම් කරලා මරලා වස දීලා හූනියම් කරලා මේ මොනවා හරි කරලා අනුන් සතු දෙය ගන්න ඕන කියලා හිතනවා එතකොට අර මස් කැටිය බැහැගෙන යන උකුස්සාට වෙච්ච වැඩේ තමයි වෙන්නේ එය පවතින තාක්කල් අර වගේ අනුන් නැසලා හරි Taman කැමති දේ ගන්නට ඕන කියලා හිතන බොහෝ දෙනා මේ සමාජය තුළ ජීවත් වෙනවා. ඒ අයගේ පීඩාව, හානිය අපට අත්විඳින්නට සිද්ධ වෙනවා. ඒතර මස් කැටි අතහැර දැම්මොත් අදුතරමින් ජීවිතේවත් රැක ගන්න පුළුවන්. ඒ වගේ අර කාම වස්තුව අතහැරියොත් යන්තම් ජීවිතේ රැකගෙන ඉන්නට පුළුවන්. සමහරලාට අතහැරියත් රැක ගන්නට බෑ. ආයේ එයි කියන අදහසින් ඝාතනය කරන්නට පෙළඹෙනවා. දැන් අපේ ඉතිහාසයේ සඳහන් වෙනවානේ සිරිසංගබෝ රජුරුව රාජ්‍යත්වය Tamanට අවශ්‍ය නැහැ කියලා අත්හැරලා ඒක Tamanගේ මලනුවන් තෘෂ්ණාවෙන් බලාපොරොත්තු වුන නිසා ගෝඨාභය කුමාරයාට ඒක බාර දුන්නා. බාර දීලා අයින් වුණා වුණත් විශ්වාස නැහැ ආයේ එයිද කියන බය නිසා තමයි ගෙල කපාගෙන ආපු කෙනෙකුට මෙච්චර සංග්‍රහයක් කරනවා කියලා ප්‍රසිද්ධ කරන්නේ. එතකොට අතහැරලවත් නිදහස් වෙන්න නැහැ. ඇයි ඒ කාමයන් පිළිබඳව සම්බන්ධයක් තියෙන බව දන්නවා නම් ඒ සම්බන්ධතාවයේ ඔස්සෙත් ගිහිල්ලා විනාශ කරන්න උත්සාහ කරනවා. හැබැයි සත්ත්ව ලෝකේ ගොඩක් වෙලාවට එහෙම තත්වයක් නැහැ. මනුෂ්‍ය ලෝකෙදී අර සත්ත්ව ලෝකෙටත් වඩා භයානක තත්වයක් තියෙන්නේ කාම සම්පත් සම්බන්ධව. සත්ත්ව ලෝකෙදී කාම වස්තුව දැහැගෙන ඉන්න තාක්කල් තමයි අන්නේ සත්වයින් කොටලා විනාශ කරලා මරලා හරි ගන්න උත්සාහ කරන්නේ. මනුෂ්‍ය ලෝකෙදී ඒක දැහැගෙන ඉන්න අවස්ථාවේ පමණක් නෙවෙයි අතහැරියට පස්සේ විනාශ කරන්නට උත්සාහ කරන කුමක් නිසාද නැවත සැලසුම් හදාගෙන ඒක ගන්නට ඒ කියන බලාපොරොත්තු මේවා පිළිබඳව විවිධ උදාහරණ කතා ඕන තරම් අපේ ජාතක පොතේ ආදී සඳහන් වෙනවා ඒ බඳු තැන්වලින් ඒ වගේම වර්තමාන සමාජය අපට ඕන තරම් ඒවා පැහැදිලි කරගන්නට කරුණු තියෙනවා එතකොට එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාමයෝ හරියට මස් කැටියක් වගේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන තිනුක්කූපමා කාම. තිනුක්කූපම කියලා කියන්නේ තනසුලක්. තනසුලක් කියලා කියන්නේ දැන් අපට වැටහෙන භාෂාවෙන් කියනවා නම් අපි ගිනි දල්වන්නට සමහරලාට පොල්ලත්තක් ගැට ගහලා ඒක දල්වලා සකස් කරගන්නවානේ. එතකොට ඒ පොල්ලත්ත ගැට ගහලා දල්වලා ගත්තාම හුලුවත්තක් හැටියට ඒකෙන් ගින්දර සහ ආලෝකය ලැබෙනවා. හැබැයි මේක අතින් අල්ලගෙන ඉන්නකොට ටිකෙන් ටික ටිකෙන් ටික එක පිලිස්සි පිලිස්සි තමන්ගේ අත ළඟට කිට්ටු වෙනවා. එතකොට අල්ලගෙන ඉන්න හුලුවත්ත ඉවතට වීසිකලේ නැතිනම් අර විදිහෙන් දැවිගෙන අවිල්ලා ඒක තමන්ගේ අත පුළුස්සන්නට සමත් වෙනවා. අන්න ඒ වගේ කාමයන්ගේ යම්කිසි දිලිසීමක් Tamanට පෙනුනට ඒක අතහරින්න නැතුව අල්ලාගෙන හිටියොත් ඒින්ම Taman විනාශ මුඛයට යනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අංගාරකාසූපමා කාම. ගිනි අඟුරු වලක් වගේ තමයි මේ කාමයන් කියන්නේ. ගිනි අඟුරු වල කියලා කියන්නේ ගිනි දැල් පෙනෙන්නේ නැහැ. නමුත් ඊටාම සැර අධික ගිනි අඟුරු පුරවලා තියෙන වලක්. එතකොට ඒකට කවුරු හරි ලං වුණොත් ඒ 1000ටම පිලිස්සෙනවා ඒ 1000ෙන් බැදෙනවා ඒ ගිනි අරුළු වලට වැටුනොත් පාත්පසින්ම පිලිස්සිලා දැවිලා විනාශ අන්න ඒ වගේ තමයි මේ කාමයන්ට යම් කිසි කෙනෙක් බැඳුනොත් ඒ කාමයන්ට ගිජු වුනොත් කාමසුඛල්ලිකාන යෝගයට නැඹුරු වුනොත් ඒ තනත්තා ඒ කාමයෙන්ම දැවිලා තැවිලා විනාශමුඛයට යනවා ඊළඟට පුදුරජාන් වහන්සේ දේශනා කරන සුපින කූපමා කාමා සිහිනයක් වගේ කාමයන් කියන්නේ. ඇයි සිහිනෙන් නොඑක් දේවල් දකිනවා, අහනවා, ආස්වාදනේ ලබනවා, රස කෑම කනවා, කැමති තැන් වලට යනවා, ප්‍රියශීලී ස්පර්ශයන් ලබනවා, ප්‍රියමනාප පුද්ගලයෝ හමු වෙනවා. හැබැයි සිහිනෙන් අවදි වෙච්ච ගමන් ඒ කිසිවක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ කාමයන් ඒ මොහොතේ ඉන්ද්‍රයන්ට අරමුණු වෙනකොට ආස්වාදයක් දැනෙනවා, සුවයක් දැනෙනවා, උත්තේජනයක් දැනෙනවා. මොහොතකින් එය සියල්ල වෙනස් වෙනවා. නැවත ඒ කිසිවක් නැහැ. ඒ කොම මොහොතකින් අතීතයට යනවා. ඒ නාම ධර්මත් අතීතයට ගිහිල්ලා ඒ රූප ධර්මත් අතීතයට ගිහිල්ලා ඒවා ආස්වාදනය කළේ වේදනා දැනුණු චිත්තචෛසික ධර්ම ඒ සියල්ලක් නිරුද්ධ වෙලා ඊට අදාළ වෙච්ච රූප කලාපත් සියල්ලක් නිරුද්ධ වෙලා. එතකොට මොහොතක් යනකොට එය සිහිනයක් වගේ අතීත මතකයක් පමණයි ඉතුරු වෙන්නේ. ඒ නිසා කාමයන් සිහිනයකට බඳු උපමා ඇති ධර්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට යාචිත උපමා කාම. ඉල්ලාගත්තු දෙයක් වගේ තමයි මේ කාමයන්. ඇයි ඒ ණයටගත්තු දෙයක් වගේ ණයටගත්තු දේවල් ආපහු ඉක්මනින් දෙන්න ඕන සදාකාලිකව අපිට තියාගන්න බෑ. ඒ වගේ තමයි කාමයන් සාංශාරික කුසල විපාකයන්ගෙන් අපිට අපි කැමති දේවල් ලැබෙනවා. හැබැයි මේ කුසලය අවසන් වෙනකොට ඒ සියල්ලක්ම ඉවරයි. ආපහු නැහැ. ඒ වගේම තමයි මේ මොහොතේ භුක්ති විඳා ඊළඟ මොහොත වෙනකොට ඒ තත්වයන් වෙනස් වෙලා. එයි ලාභය පමණක් නෙමේ සියලු කල්හි පවතින්නේ වහාම අලාභය මතුවෙන්නට පුළුවන්. සැපය පමණක් නෙමේ සියලු කල්හි පවතින්නේ වහාම එහි දුක්ඛය මතුවෙන්නට පුළුවන්. මේ අෂ්ටලෝක ධර්මයන් යුගල වශයෙන් පවතින නිසා එක් සුවදායක තත්වයක් අපිට සදාකල්හිම අත්විඳින්නට භුක්ති විඳින්නට පුළුවන්කමක් නැහැ. වහාම වෙනස් වෙනවා අනිත්‍ය ධර්ම නිසා. ඒ නිසා හරියට ණයට ඉල්ලාගත්තු දෙයක් වගේ කාමයන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තථාගතයන් වහන්සේ දක්වන රුක්ඛපලූපමා කාම. ඵල හැදුණු හොඳ රසවත් gediy ඇති ගහක් වගේ. ඇයි ඒ? ඒ ගහට යම් මිනිස්සෙක් ගොඩ වෙලා Taman කැමති තාක් ඵල අනුභව කරනවා. තව කෙනෙක් පොරවක් අරගෙන එනවා. ඒ මනුස්සයා ගස් නගින්න දන්නේ ඔහු කල්පනා කරනවා මට ගස් නගින්න බෑ මම මේ ගහ කපලා මේකේ ගෙඩි කනවා. ඒතර ගහට නැග්ගත නැත්තා ඵල ලෝභයෙන් ගහේම රැඳිලා හිටියොත් අර මනුස්සයා ගහ කැපුවෙන් පස්සේ ඇද වැටිලා අකාලේ මිය යන්නටයි වෙන්නේ. අන්න ඒ වගේ තමයි අත් නොහැරියොත් බොහෝ දෙනා නිසා උවදුරටපත් වෙන්නට සිද්ධ වෙනවා කාමයන්ගෙන්. ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරනවා අසිසූනූපමා කාම අසිසූනූපම කියලා කියන්නේ මස් කපන කඩුවකුයි කොටයකුයි වගේ කාමයක්. ඇයි ඒ කඩුව සහ කොටයට මැදි වෙන මස් කැබලි කුඩා කුඩා කෑලි වලට කැපිලා තැලිලා පොඩි වෙලා සුණු විසුණු වෙනවා. අන්න ඒ වගේ කාමයන්ට හසු වෙන තැනත්තා ඒ කාමය නිසාම තැලිලා පොඩි වෙලා සුණු විසුණු වෙලා යනවා. ඒ තැනත්තාගේ අනන්‍යතාවයන් විනාශ වෙනවා. අපේක්ෂා භංග වෙනවා ඉලක්කයන් වැරදී යනවා අර කඩුවට සහ මස් කොටයට මැදි වෙන මස් කැබැල්ල සුණු විසුණු වෙලා යන්න වගේ කාමයන්ට හසු වෙන තැනත්තා විනාශ මුඛයට යනවා ඊළඟට තථාගතයන් වහන්සේ දේශනා කරන සත්තිසූලූපමා කාම ඒ කියන්නේ ආයුධයක තියුණු උලක් වගේ ඒ උල ශරීරයේ ස්පර්ශ වුණොත් කැපෙනවා ඒ වගේම ශරීරයට කිඳා බහිනවා මේ කාමයන් ඒ වගේ අපේ කයට පමණක් නෙමේ චිත්තාභ්‍යන්තරයට කිදා බහිනවා එයින් පීඩාවක් නැති කරනවා ඊළඟට සප්ප සිරූපමා කාම විසගෝර සර්පේකුගේ සර්ප හිසක් වගේ ඒ සර්ප හිස සහනය පිණිස සුවය පිණිස පවතින්නේ අනර්ථය පිණිසමයි පවතින්නේ අන්න ඒ වගේ මේ කාමයන් කියලා ඔය විදිහෙන් කාමයන්ගේ ආදීනවය ප්‍රත්‍යවේක්ෂා කරන්නට බුදුරජාණන් වහන්සේ දේශනා එතකොට දැන් මේ කාරණා මේ විදිහෙන් දකිනකොට මේ පංචස්කන්ධයට ඇලොම් කරන පංචස්කන්ධය මමත්වයෙන් ගන්න ආත්ම මූලික චින්තනයක් ඇති කෙනෙක් කාමයන් දුරු කරන්නට උත්සාහ කරන්නේ මාව රැකගන්න මම සුරක්ෂිත කරගන්න. එතකොට මට යහපතක් කරගන්න. එතකොට පංචස්කන්ධය මම ආයනයෙන් ග්‍රහණය කරගෙන ඉන්නෝ ඒ ලබාගත්තු පංචස්කන්ධයට අනතුරු වෙයි කියලා තමයි දේවල් වලින් බැහැර වෙන්න උත්සාහ කරන්නේ. ඒතර ඒ තනත්තාගේ අත්හැරීම සෑම විටම අර අකමැති දේවල් අත්හැරීමට පමණක් සීමා සමහර වෙලාවට කැමති දේවලුත් අත්හරින්න පුළුවන් අනර්ථයක් වෙයි දුකක් ඇති වෙයි කියන බය නිසා. එතකොට ඒ තනත්තාගේ අත්හැරීම පටිඝ මූලිකයි, ද්වේෂ මූලිකයි. ප්‍රඥා මූලික නැහැ. ඇයිද මේ ලබාගත්තු පංචස්කන්ධයට දුකක් පීඩාවක් අනතුරක් වේවි කියලා හිතෙනකොට ඒ බය නිසා ඒ පීඩාව නිසා කම්පණය නිසා දේවල් අතහරින්නට පෙළඹෙනවා. ඒක සැබෑවට විමුක්තියට උදව් වෙන ක්ලේශ ප්‍රහාණය සඳහා උදව් වෙන නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවක් වෙන්නේ නැහැ. ඊළඟට දෙවැනි අවස්ථාව තමයි මානුෂීය පදනමක් මත. ඒ කියන්නේ මා පමණක් නෙමේ අනිත් අයත් හොඳින් ඉන්නට ඕන කියලා තමන් ගැන වගේම අන් අය ගැනත් නුවණින් කල්පනා කරන තැනැත්තා තමන්ට වගේම අනුන්ටත් අනර්ථය පිණිස පවතින දේ බැහැර කරන්නට දුරු කරන්නට සැලකිලිමත් එතන ඒ තැනැත්තාට ඍජුවම නිවන සඳහා එය උපකාර නොවුනත් මනුෂ්‍ය ධර්ම වැඩෙන්න, ගුණ ධර්ම වැඩෙන්න, සත්පුරුෂකම් වැඩෙන්න හේතු වෙනවා. මට එය සුවේ පිණිස පැවතුනත් අනුන්ට හානියක් වෙනවා. මම මේ විදිහට ඉන්ද්‍රිය පිනවන්නට ගියොත් ඒකෙන් මට සුවයක් ඇති වුණාට දරුවෝ නොමග යන්නට ඒක හේතුවක් වෙනවා. සමාජයේකින් වැරදි ආදර්ශයක් ගන්නට පුළුවන්. එතකොට මං ඉන්න ප්‍රතිපත්තියට මේක යෝග්‍ය නෑ. මගේ මනසේ ඒ පිළිබඳව හැඟීම තිබ්බා වුණාට මගේ ප්‍රතිපදාවට ඒ වැඩපිළිවෙල හොඳ නෑ. එතකොට එහෙම වුණොත් ලෝකේ බොහෝ දෙනා මේ ප්‍රතිපත්තිය ගැන තියෙන විශ්වාසය නැති වෙනවා. ඒ නිසා ඒ බඳු දේ නොකළ යුතුයි. මෙන්න මේ විදිහට තමන් ගැන වගේම තමන්ගේ తত্ত্বය ගැන සමාජය ගැන අනුන් ගැන දරුමුණුමුණන් ගැන තමන්ගේ ශිෂ්‍යයින් පිළිබඳව සම්බුද්ධ ශාසනය ගැන ප්‍රතිපදාව ගැන මේ විදිහේ ලෝකය පිළිබඳව හිතලා කල්පනා කරලා තමන් යම් යම් දේවල් වලට කැමති වුණා වුණත් ඒකෙන් තමන්ට පමණක් නෙමෙයි ලෝකෙටත් හානියක් වෙනවා ඒ නිසා මෙය බැහැර කළ යුතුයි කියන පදනමේ කැමති දේවල් වුණත් අත්හරින්නට පෙළඹෙනවා මව්පියෝ ගුරුවරු සමහරට දරුවෙක් ලැබුණන් පස්සේ විවාහක යුවලක් ඒ විවාහ වෙච්ච මුල් කාලේ වගේ නෙමෙයි දරුවෙක් ලැබුණන් පස්සේ ඒගොල්ලෝ කැමති හැම දෙයකටම පෙළඹෙනවට වඩා අර දරුවා ගැන හිතලා තමයි කටයුතු කරන්නේ සමහර දේවල් Tamanට ප්‍රිය වුණත් ඒවා නොකර සිටිනවා කුමක් නිසාද අර දරුවාගේ යහපත અભිවෘද්ධිය ගැන හිතලා අන්න ඒ විදිහට Taman ගැන වගේම අනුන් ගැන හිතන මානුෂීය පදනමක කටයුතු කරනකොට අපේ චිත්ත સંතානයේ තුල ගුණය වර්ධනය වෙන්නට ඒ ප්‍රතිපදාව හේතු යම් කිසි කෙනෙක් ආධ්‍යාත්මික අවබෝධයක් ඇති කරගෙන මේ ගුණය පුහුණු කරනවා නම් අන්නේ තනත්තාගේ නෛෂ්කාම්‍ය ගුණය තමයි සැබවින්ම කෙලස් නසන්නට පංචස්කන්ධයෙන් මිදෙන්නට උපකාර වෙන ගැඹුරු නෛෂ්කාම්‍ය පාරමිතාවක් බවට පත් වෙන්නේ. මොකද්ද ආධ්‍යාත්මික දැක්ම කියලා කියන්නේ? මේ තමන් හැටියට හඳුනා ගන්නේ සත්වයක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් නොවේ. මෙතන පවතින්නේ නාම රූප ධර්ම සමූහයක් පමණයි. මම කාමයන්ට කැමතියි කියලා කිව්වට එහෙම විඳින කෙනෙක් නැහැ. විඳින මම කියලා කෙනෙක් හඳුනා ගන්නට ඇත්තේ නැහැ. එමනම් මෙතන අර කාන්දම යකඩ කෑලි ඇදී යනවා වගේ. එහෙම නැත්නම් යකඩ කෑලි තියෙන තැනට කාන්දම ඇදී යන්නාසේ. එතන සත්වයක්වත් පුද්ගලයෙක්වත් ඉන්නට ඕන නැහැනේ. ඒ ඇදෙන ගතියත් එක්කලා ඇලෙන ගතියත් එක්කලා ඇදෙනවා ඇලෙනවා. ඒ වගේ තෘෂ්ණාව මතුණු තැන මේ කාමයන් සමග බද්ධ වෙනවා. ඒ තෘෂ්ණාවත් තෘෂ්ණාව මතුවෙන සිතත් සැනකින් නිරුද්ධ වෙනවා. යලිත් අවිද්‍යාව නිසා තෘෂ්ණාව මතුවෙනවා. යලිත් ඇලෙනවා. මේ විදිහට නාම රූප ධර්මයන් එකිනෙක ඇලෙමින් බැඳෙමින් උපාදාන වෙමින් මෙතන පැවතුනාට මෙතන විඳින කෙනෙකුත් නැහැ සත්වයකුත් නැහැ පුද්ගලයෙකුත් නැහැ කියන බව හරියට නුවණින් දකිනකොට අන්න ඒතනත්තාට මේ නාම රූප ධර්මයන් පිළිබඳ ගැඹුරු වැටහීමක් නාම රූප පරිච්ඡේද ඥානෙ ඊළඟට ස්කන්ධ රූප වේදනා සංඥා සංඛාර විඥාන කරන ස්කන්ධ වෙනකොට දැකීමේ හැකියාව තවත් ගැඹුරට දකිනකොට ආයතන වෙන්කොට දැකීමේ හැකියාව තවත් ගැඹුරට දකිනකොට පරමාර්ථ ධර්ම වෙන්කොට දැකීමේ හැකියාව රූප 28ක් හැටියට සිත් 89ක් හැටියට චෛතසික 52ක් හැටියට මේවා අර ප ဋ ාණයෙහි දක්වන ආකාරයට සූවිසි ආකාරයකින් ප්‍රත්‍ය වෙමින් අන්‍යෝන්‍ය වශයෙන් යැපෙනවා වැඩෙනවා විනා මෙහි කාමයන් ආස්වාදනය කරන කෙනෙකුත් නැහැ විඳින කෙනෙකුත් නැහැ අන්‍යෝන්‍ය වශයෙන් මේ අවිද්‍යා තෘෂ්ණා පාදක කොටගෙන භව ගමන පවතිනවා. නමුත් මෙහි සාර වශයෙන් විඳිය යුතු වශයෙන් ගත යුතු කිසිවක් නැහැ කියලා හරියට නුවණින් වැටහෙනකොට තමයි මේ nissara වූ කාමයන්ගෙන් සහ nissara වූ භවෙන් මිදෙන්නට සැබෑම ආධ්‍යාත්මිකව අවදි වුණු ප්‍රඥාවෙන් වැඩුණු සැබෑ පාරමිතාවක් Tamanගේ චිත්තසංතානෙහි අවදි වේ. අන්නේ ගුණය තමයි සැබවින්ම ක්ලේශ ප්‍රහාණය සඳහා පංචස්කන්ධය ප්‍රහාණය කිරීම සඳහා උපකාර වෙන්නේ. ඒ කියන්නේ අරහත් මාර්ගඥාණයෙන් සියලු ක්ලේශයන් ප්‍රහාණය කරන්නටත් පරිණිරවාණයෙන් පංචස්කන්ධයෙන් මිදෙන්නටත් අපට හැකියාව ලැබෙන්නේ ඒ සත්ව පුද්ගල ආත්ම කියන ස්වභාවයෙන් විනිර්මුක්ත වූ නිස්සත්ත්ව, නිජීව, නිස්පුද්ගල නාම රූප ධර්ම සමූහයකින් මේ අන්‍යෝන්‍ය ක්‍රියාවලිය පවතින ආකාරය වටහා ගත්ත තැනයි. ඒ නිසා ආත්ම මූලිකව හැඟීම් වලට වහල් වෙලා මම මේවට කැමති මම මේවට අකමැති කියලා අකමැති දේ බැහැර කිරීම පමණක් නෛෂ්ක්‍ම්‍ය පාරමිතාව නොවේ. ඒ වගේම තමන්ට නැතිකම නිසා බැරිකම නිසා බය නිසා, තැතිගැන්ම නිසා මේවෙන් කරදරයක් වෙයි, හානියක් වෙයි කියලා දේවල් දුරු කිරීම නෛෂ්කාම්‍ය පාරමිතාව නෙවෙයි. යම්කිසි කෙනෙක් Tamanට වගේම අනුන්ටත් යහපතක් වෙන්නට ඕන කියලා යමකට Taman කැමති වුණත් ඒවා බැහැර කරන්න සමත් වෙනවා එතන යම්කිසි ගුණයක් වැඩෙනවා. සැබවින්ම නෛෂ්කාම්‍ය පාරමිතාව තවත් ඉදිරි පියවරකට වැඩෙන්නට ඕන. යම්කිසි කෙනෙකුට මේ සංස්කාර ධර්මයන්ගේ සත්ත්ව පුද්ගල බවක් නැති බව නිස්සත්ත්ව නිජීව නිෂ්පුද්ගල ස්වභාවයෙන් නුවණින් වටහාගෙන නාම රූප ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වයේ තේරුම් අරගෙන ඒවා පිළිබඳව යථාබෝධයෙන් විදර්ශනා ප්‍රඥාවෙන් යුක්තව මේ සංස්කාර ධර්මයන්හි ඇලෙන්නට යමක් නැහැ කියන බව තේරුම් අරගෙන අත්හරින්නට පුහුණු කරන්න පුළුවන් නම් එය තමයි ක්ලේශ ප්‍රහාණය සඳහා අවශ්‍ය වෙන සැබෑ නෛෂ්කාම්‍ය ගුණය. ඉතින් ඒ පිළිබඳ වැටහීමෙන් අනුක්‍රමයෙන් ආත්මමූලික බවින් ඉදිරියට යමින් මානුෂීය පදනමක් තුළ ගුණය අවදි කරගන්නටත් ඒ වගේම විදර්ශනා ප්‍රඥාවෙන් ආධ්‍යාත්මික දැක්මක් ඇති කරගෙන ප්‍රඥා මූලිකව විදර්ශනා මූලිකව නෛෂ්කාම්‍ය ගුණය දියුණු කරන්නටත් මේ අසු දහම් කරුණු හැම දිනාටම මහෝපකාරී වේවා කියලා ආශිර්වාද කරනවා.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 ධර්ම අවබෝධයේ පිණිස පුණ්‍යානුමෝදනා කිරීම ඒ වගේම සුජීවත්ව සිටින මෑණියන් වහන්සේ ඇතුළු දායකත්වයේ දන්න ලලනේ පතිරණ මහත්මියටත් සහෝදර සහෝදරයන්ටත් පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කිරීම සහ මිය පරලෝකීය පියාණන් වහන්සේ ඇතුළු සහෝදරයන් සහෝදර සහෝදරියන්ගේ නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ටත් පුණ්‍යානුමෝදනා කිරීම එවැගේම සසුන රකින නිවන් මඟ වඩන බෝසත්තුරු ඇතුළු ශාසන දයා ඇති සත්පුරුෂ සියලු දෙනාට පාරමිතා පූර්ණයේ සඳහා උපකාර පිණිසත් සම්බුදු සසුන චිර කලක් පවතිවා කියන ප්‍රාර්ථනාවත් ඇතිව මේ ධර්ම දේශනා මාලාවෙහි දායකත්වයේ දරන්නේ. ඒ යහපත් අරමුණු පෙරදරි කොටගෙන හැම දිනාටම ධම්මසන්න අවස්ථාව සලස්වා දීම ධර්ම දානමේ පින්කමක් තම තමන් ධර්ම ශ්‍රවණය කිරීම ධර්ම ශ්‍රවණමේ පින්කමක් මේ දෙආකාර කුසලයම ප්‍රඥාව දියුණු කරගන්නට හේතු වෙනවා. ඒ සියලු කුසල් ලෝකයේ සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන, පින තුන ආරක්ෂා කරන, ඉන්ද්‍රාදී සියලු පින් කැමති දෙවි දේවතාවෝ, දේව මාතාවෝ සතුටින් අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ දිවයිසුරු සම්පත් වර්ධනය කරගනිත්වා සම්බුද්ධ ශාසනයත් මනුෂ්‍ය වර්ගයාත් চিරාත් කාලයක් ඉහෙන් ආරක්ෂා කෙරෙත්වා දෙවියෝත් ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් මිය පරලෝ යන්නට එදුණු පියාණන් වහන්සේ ඇතුළු සියලු දෙනාගේ පරම්පරාවල මියගිය සියලු ඥාත හිත මිත්‍රාදීන් මේ කුසල් දහම් සතුටින් අනුමෝදන් වෙත්වා ඒ හැම දිනාගෙම භව ගමන සුවපත් කර ගනිත්වා ප්‍රාර්ථනීය බෝධියකින් නිවන් දකිත්වා කියලා ප්‍රාර්ථනා කරන් ඔබ අප හැම දිනාටම මේ උදාර කුසලය මෙලව යහපත අභිවෘද්ධිය පිණිස පවතිවා සසර වාසය කරන තාක් නරකාදී සතර පායකට මිත්‍යා දෘෂ්ටි කුලයකටපත් නොවීම පිණිස කල්යාණ මිත්‍ර සම්පත්තිය සද්ධර්ම ශ්‍රවණේ ලැබීම පිණිස හේතු වේවා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ නිවී සැනසී පැමිණ වදාළ උතුම් නිවනින් සැනසීම පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරන්න සිද්ධ කරගත් සියලු කුසල් බලයෙන්ද බුද්ධ ධම්ම සංඥාන රත්නත්‍රය අනන්ත ගුණානුභාවයෙන්ද පින් අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදයෙන්ද ලලනී පතිරණ මහත්මිය ඇතුළු සහෝදර සහෝදරියන්ටත් ඒ ආදරණීය මව්තුමිය ඇතුළු පවුලේ සෑම දෙනාටම ධර්ම ශ්‍රවණය කරන හැම දෙනාටමත් ඒ වගේම සෙත් සදන මග සමාජ සත්කාර සංවිධානයේ සියලු දෙනාටමත් මේ ලෝක වශයෙන් පවතිනා වූ අපලෝපද්‍රව්‍යෙත් නම් මේ සියල්ලක් දුර වේවා ආයුරාෝග්‍ය භාග්‍ය ආදී සම්පත් වර්ධනය වේවා දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා හැම දිනම කරන කියන යහපත් රැකී ආරක්ෂා ව්‍යාපාර දියුණුවටපත් වේවා මෙබඳු කුසල් දහම් සිදු කරමින් සුවසේ ගුණ නුවණ වඩමින් තමන්ටත් ලෝකයටත් සම්බුද්ධ ශාසනයටත් වැඩදායක වාසනාවන්ත ජීවිත ගත කරන්න හැම දිනාටම ශක්තිය ලැබේවා කියලා ආශිර්වාද කරනවා. හැම දිනාටම තෙරුවන් සරණයි.